සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සාකෝපනීසා තණ්හා කත්ත නිරුච්ඡමානා නිරුඤ්ජති කත්ත පහියමානා පහියති රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං විත්තේ සාතන්හා නිරුද්ධමානා නිරුද්ධති පහියමානා පහියති ගෞරවනීය යෝගාවචර මහා රංගරත්න අවසරයි අපි මේ නීවාර්ය දීගුණාම කියලා මහා සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන යන ලබන ධර්ම දේශනා මාලාවේ අද මේ 92 වෙනි අංකය. මේ වෙනකොට අපි ඒ සතිපට්ඨාන සූත්‍රයේ සෑම අන්තයක්ම වාගේ සාකච්ඡා කරමින් ඇවිල්ලා තියෙනවා. දාහම පොඩි සුළු ශේෂයක් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ධම්මානුපස්සනා කොටසේ එතකොට මුළු සතිපට්ඨාන සූත්‍රයේම අමාරේ දැක ගන්න පුළුවන් වෙයි. දැන් අපි හැසිරෙන්නේ ධම්මානුපස්සනාවෙමයි සත්‍ය පරිදි චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන සත්‍ය අතර අඩංගු ඒ පුරුකේ ඒ නිරෝධ සත්‍ය. ඒ නිරෝධ සත්‍යයත් ඊට කලින් ඉදිරිපත් කරගත්තා වූ සමුදේ සත්‍යයක් කියන දෙක හරියට රූපේකුත් කණ්ණාඩියකේ රූපේ වැටෙනා වූ ප්‍රතිබිම්බයකුත් වාගේ නිකන් කණ්ණාඩියක ප්‍රතිබිම්බ රූපයක් තියෙනවා. මේකෙම ප්‍රතිබිම්බයක් තමයි. සමුදයේම ප්‍රතිබිම්බයක් තමයි නිරෝධේ. මේ දෙක අතර තියෙන වෙනස බලන්න ගියාම පුදුමාකාර සියුම් භාවයක් තියෙනවා. සාමාන්‍ය ලෝකයා සමුදේ සලකන්නේ සම්පූර්ණයෙන්ම වැරදි දුරු කළ යුතු ප්‍රහාණ කළ යුතු කොටසක් එහෙම නැත්නම් ඒක නරක දෙයක් ඉතාමත් අපි ළඟ සමීපේ තියෙන දෙයක් ඊගාට නිරෝධ සත්‍ය කිව්වහම ඉතාමත්ම පිවිතුරු අප උගක් ඈත බොහෝ දුරක බොහෝ කාලයක වැඩ කිරීමෙන් කරන්න ඕන දෙයක් කියලා මේ දෙක අතර පුදුමාකාර වෙනසක් දැක ගන්න තරමටම ආධ්‍යාත්මික ගතියක් තියෙනවා උඹ දෙන්නේ. මේ වෙනස පෙන්නන තරමටම මේක අතුලාන්තයක් පෙන්වන්න නමුත් මේ දෙකේම දක්වන පුරුක්තික ටික පුරුක්තික දිහා සමුදේ සත්‍ය පැත්තෙන් සහ නිරෝධ සත්‍ය පැත්තෙන් බලනකොට කොච්චරනම් අකාලිකද කොච්චරනම් සාන්දෘෂ්ටිකද කියලා බලනකොට ඒ ධර්මයේ කෙරේ පුතුමාකාර උනන්දුගත ගතියක් උත්සාහ කරන ගතියක් ඇති කරනවා ඒක තමයි අපේ පරමාර්ථ වියුත්තේ මේ බණ සාකච්ඡා කිරීමෙන් බණ ඇහිීමෙන් අපි මේ කරගෙන යන වැඩේට පුළුවන් තරම් ලොකු උනන්දුවක් ලොකු ඉදිරි තල්ලුවක් පෙරමග දැක්වීමක්. ඉතින් ඒ සම්බන්ධයෙන් බලනකොට අපි අද ඉදිරිපත් කරගත්ත මාතෘකාව සූක්ෂමයි. බොහෝමත්ම සියුම්. නමුත් පිරිසේ අද ඉන්නා වූ தත්ත්වය අනුව ඒ තරම්ම ගැඹුරු කර්තව්‍යයක් මේකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. අපි අද ඉදිරිපත් කරගන්නේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න නම්, නිරෝධය කරන්න නම් නැත්නම් කෙරෙනවා නම් කොහොමද කෙරෙන්නේ කොතනද කෙරෙන්නේ? ඒක මේ ප්‍රශ්නේ පිළිතුර තියෙන්නේ රූප සංචේතනා ලෝකේ ප්‍රිය රූපං සාතෝ අපි ඇහැට රූප දැකීම විදය කියන නැත්නම් ඇහැ කියන ආයතනේ සම්බන්ධ කරලා ගත්තොත් රූප සම්බන්ධයෙන් අපේ යම් චේතනා පහළ වීමක් තියෙනවා. ඉන්දිය භාවනා සූත්‍රයේ සඳහන් කරන විදිහට චක්කුණා රූපං විස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං රූපේ දකින්නකොටම රූපයක් දකින්නකොටම ඒක ඔන්න ඔය තුන අතර තමයි හිත වෙන්නේ. එක්කම නාපයක් පහළ වෙනවා. අනේ හොඳ රූපයක් දැක්ක යාන්තම් දැක්කත් ඇහ හොඳ නිසා දැකගත් ආදි වශයෙන් මනාපය. එහෙම නැත්නම් අමනාපය පහළ වෙනවා. මේක අසුබයි, අශෝභනයි, අබද්දයි. ඒක නිසා මේක නොදකින්නවා නම් හොඳයි. එතන මනාපමනාපං දැක්ක නොදැක්ක මතක නැහැ. මනාපමනාපයක් නැති රූප හිතේ හිතින්නෙත් නැහැ දැක්ක බව කීයේත් නැහැ. ඔන්න ඔය තුන අනුවේ මේ රූප විශේෂයි අපි චේතනා පහල කරනවා. මනාප රූපය දැකන උක ලං කරගන්න, ලොකු කරගන්න, බදා ගන්න, ළඟ තියා ගන්න ගෝක් චේතනා පහල වෙනවා. අමනාප රූපයක් නම් දුරු කරන්නට, විනාශ කරන්නට, නැති කරන්නට, ඈඩ් කරන්නට චේතනා පහල වෙනවා. මනාපමනාප පහල වුණා නම් රූප දැක්ක ඇහැ වැඩ කරා කියන එකත් මතක නැති වෙලා වෙන කනේ නාසයේ දිවේ කයේ හිතේ පහළ වෙන අරමුණක් පතු වෙන තරමටම චේතනා නිලීන වෙලා යනවා. නිසා දකින්න රූපයක් පාසා මේ ආකාර වූ චේතනා ස්වરૂපයක් අනිවාර්යයි. ඒ චිත්ත වීතියේ එක පුරුකක්, එක චිත්තක්ෂණයක්, එක සංදිස්ථානයක්. මේක බොහොම වැදගත් සංදිස්ථානයක්. මේ චේතනාව. මේ චේතනා චෛතසිකය වැටෙන්නේ පංචස්කන්ධ වශයෙන් කඩනකොට රූප කොටසට නෙවෙයි සංඥා කොටසට නෙවෙයි වේදනා කොටසට නෙවෙයි විඥාන කොටසට නෙවෙයි සංඛාර කොටසට ඔය චිත්තචෛතසික ධර්ම බෙදලා දක්වනකොට හිත විඥානයේ කියලා දානවා නම් ඊටු චෛතසිකයන් දැනට සම්මත ක්‍රමයේ හැටියට 52 කර කලකට ඒ 52 සංඥාව අයින් කරලා 51යි චේතනාවයි කියනකොට 50යි ඒ 50කම කියනවා සංස්කාර කියලා. සංඛාර ස්කන්ධය. මේ සංස්කාර ස්කන්ධය ගැන විස්තර කරන්න යන ඔය චෛසික කඩන ආකාරයේ ආචාර්යවරු ඒ සංස්කාර ස්කන්ධේ වැදගත් චෛසික විදිහට පෙන්වන්නේ චේතනාව. චේතයිති චේතන. චේතනාව කියලා කියන්නේ ආයුහන රස. අනේකොත් අර 50 49ක් වන චෛතසික ඔක්කොම රැස් කරනවා. මොකටද රැස් කරන්නේ? චේතනාවට ඕන තාලෙට ඕන තැනට මෙහෙවන්න. අනේ මෙහෙවීමයි චේතනාවේ කෘත්‍යය මෙහෙවීමයි. ප්‍රයත්න කිරීමයි. ප්‍රයෝග කිරීමයි. සංවිධානය කිරීමයි. මේක සාමාන්‍යයේ ඒ සම්ප්‍රදාන කූල දක්වන උපමාව තමයි වඩු මඩුවක ප්‍රධාන වඩුව නැති වෙනකොට එයාගේ ප්‍රධාන අතවැසියා අනිකුත් සීළු දෙනාම වැඩෙහි යොදවන ගමන් තමොත් වැඩේ යෙදෙන. ඒ ඔක්කොගේම සංවිධානයත් සුපරීක්ෂණය කරමින් කරගෙන යනවා අන්නේ ප්‍රධාන වඩු අතවැසියා වාගේ තමයි චේතනාව. මේකදී අපි මේ භාවනා පැත්තෙන් බලනකොටත් ඒ වගේ මූලධර්ම පැත්තෙම සම්බන්ධ වෙනවා. මේ ටිකක් මේ මූල ධර්ම දිහා ගැඹුරට යනකොටයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ විතක්කය චේතනාවය මානසිකාර්යය කියලා සමීපාන්තර තාමත් සමීප කෘත්‍ය තුනක් කරන චෛතසික හම්බ වෙනවා මේ චෛතසික වෙන් කරලා දැක්වීම අර එක එක චෛතසිකයක ගුණයන් අර කිස්කස් බේරලා බලන වාගේ කැඳේ ගල බේරලා බලන වාගේ දැක දැන ගැනීමට යම් ප්‍රතිමාත්මකට මේව ගැන අවබෝධය ඇති නැත්නම් හේතු වෙනවා. නැති නැත්නම් නිකන් අහනකොට යම් කිසි සුතමේ ඥානයට උදව් කරනවා. චේතනාව කියන කාපි විතක්කේ කියන කාපි තේරුම් ගන්නේ අරමුණට හිත නැන්නේ. අපි ආනාපාන අරමුණ දෙනවා. නැත්නම් බිම්බි මහැකිලිම අරමුණ දෙනවා. ඒ නැත්නම් කේසා ලෝමානඛ ආදී මොනම හරි අරමුණක් ගුරුවරයාත් එක්ක කර්මස්ථානාචාර්යවරයාත් එක්ක සම්මුතියකට ආවට පස්සේ ඒ අරමුණට අපි අනෙකුත් අරමුණු වලින් බේරලා නැත්නම් ඇහැට කනට නාසයට දිවට හිතට හිතවිලි හිතන්න දෙන්නේ නැතුව අර කාය ආනුපස්සනාවට සම්බන්ධ හෝ මේ ගත්තා වූ සම්මුති අරමුණට නැවත නැවතත් නැවත නැවතත් අරමුණට හිත නැංවීමේ කෘත්‍යය මේකට අපි කියන්නේ විතක්. එතකොට මේ චේතනාවත් එතන අවශ්‍යයි. තමයි හිතන්න වෙනවා. චේතනා කරන්න මගේ හිත ආනාපාන අරමුණේ වේවා. නැත්නම් මගේ හිත පිම්බීම ඇකලිම අරමුණේ වේවා. ආදි වශයෙන් අපි ඒකට අදිෂ්ඨාන කියලා කියනවා. චේතනා කියලා කියනවානේ චේතනාවක් අවශ්‍යයි. චේතනාව තමයි අරමුණට හිත නැංවීමේ කෘත්‍යය මෙහෙම. සංවිධානය කරන්න, ප්‍රයෝග කරන්න. ඊට පස්සේ මානසිකාර්ය ඒක ගෙන යෑමේ වැඩිත කරනවා. වැඩ කටයුත්ත කරනවා. මේ නිසි තැනට යොමු කිරීම, ගෙන යෑම මානසිකාරයෙන් කරනවා. ඒක නිසා චේතනාව විධායක මේ යුද්ධ බිමකන ආනදින නිලධාරි වාගේ. මානසිකාරය අස්සාරෝහකෙක් වාගේ අසකරාත්තික ඒ රතාචාර්යවරයා වගේ ඔක්කොම අස්සයෝ ටික නිසි මගට යොමු කර ගන්න ගතිය තියෙනවා. මේන මේ තුන යෝගාවචරයට සමහර විටක සමතේදීත් අහුවෙන්න පුළුවන් විපස්සනාදීත් අහුවෙන්න පුළුවන් පැහැදිලි වෙන් කළ දැන ගැනීම අවශ්‍යයි. ඒක මේ සාමාන්‍ය සුතමේ ඥානය සඳහා කරන ලද ප්‍රකාශනයක්. චේතනාව විත්තක්කය මානසිකාරය. මේ චේතනාව මේ සංඛාරස්කන්ධය වශයෙන් ගැනීම සාධාරණයි. ඒක යුක්ති සාගතයි. ඒ මොහොත බුද්ධ වචනේ පවා සම්බන්ධ වෙනවා සමීප වචන අபிසංචේතයේති අபிසංකරෝති සංස්කරණය සංචේතනා කියන දෙක සමානාර්ථ පද ඒ නිසා සංස්කාර ස්කන්ධයේ වශයෙන් චේතනාව ගැනීම හේතු සහිතයි ඉගෙන ගැනීමේදී අපි එහෙම කරන්නේ එහෙමයි සංස්කාර ස්කන්ධය කිව්වහම ඒකේ තියෙන ප්‍රධානම කෘත්‍යය තමයි මෙහෙවීම ප්‍රයෝග කිරීම සංවිධානය කිරීම රැස් කිරීම ආනේ කටයුත්ත කිරීමේදී මේ චේතනාව නැත්නම් අපි කියන්න පුළුවන් මේක චිත්ත ශක්තිය කියලා අදිෂ්ඨාන ශක්තිය කියලා මේක තමයි සංසාරේ ඇති කරන්නේ කියලා කිව්වොත් මෙයාගේ තියෙන භයානකම අපට තේරුම් ගන්න පුළුවන්. මුළු සංසාරෙම සංස්කරණය කරන්නේ. දැන් අපි ඉන්නේ යම් දුකක් නම් ඒ සියලුම දුක් සංස්කරණය කරලා තියෙන්නේ මේ චේතනාව කියන චෛතසිකයයි මේ සංස්කාර ස්කන්ධයයි. ඒක පිළිබඳව උගක් සැක හිතන දෙයක් නැත්තේ නෑ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. මේ අපි යම් විදිහකට රූපස්කන්ධය කියලා කොටසක් වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ওই පහම තමයි දුක කියන්නේ. ඒ කියන්නේ ඔච්චරයි. ඕකේ මේ සංස්කාරස්කන්ධය කොහොමද දුකක් වෙන්නේ කියලා දැනගත්තේ නැත්නම් අවිදයකට කියනවා නම් දුක ඇතිවීමට හේතුන තෘෂ්ණාව සංස්කාර නිසා ඇති වෙන්නේ කොහොමද කියලා දැනගත්තේ නැත්නම් ඒ දුකෙන් මිදීම නම් වූ නිරෝධය දැක ගැනීමක් වෙන්නේ නැහැ. තව පැත්තකට කියනවා නම් සංස්කාරයන් පිළිබඳ නොදැනීම සංසාරයයි තණ්හාවයි දුකයි සංස්කාරයන් පිළ දැන ගැනීම දැක ගැනීම නිරෝධයයි විමුක්තියයි. නිසා අපි ඉන්නේ මේ සංස්කාරයන් දැනගැනීමේ කටයුත්තේ. නමුත් මේක තාම සූක්ෂමයි, ඊටාත්ම කූට උපක්‍රම සහිතව විෂම යෝගීව මේ කටයුත්ත සිට හිතකයි. අන්න ඒක දැනගැනීමේ විතර විචිත්‍ර දෙයක් මනුස්ස ලෝකයේ ඇත්තේ. ඒක නිසා දෙලහරක්. පුදුමාකාර හැබැයිම හැබැයි පරිවර්තනයක්. හැබැයිම පරිණාමයක්. පූර්ව පරිවර්තනයක් ඇති කරගන්න. මේකට හරි බයයි උඹදී. ඒ මොකද ඒ වෙනකොට ඒ පරිවර්තනය දැනගන්නකොට ඒ පරිවර්තනය දැනගන්න පුද්ගලයා පරිවර්තනය වෙලා ඉවරයි. ඒ පුද්ගලයා විපරිණාමයට ලක් වෙලා ඉවරයි. මේක පිටින් අපි බයයි. ඉතින් අහන්න දෙයක් නැහැ නේ. අපි මේක කාල හයියෙන් අල්ලගෙන බදාගෙන ඉන්නවනම් ඒ අල්ල බදාගත්ත කෙනාට මේක වෙනස් වෙනවා දකින්නකොට ලুকু බයක් ඇති වෙනවා. හරියට මේ භූදන්කාරීන්ට විශාල ධනවතුන්ට මරණය ගැන කතා කරනකොට ඇති වෙනව බයක් වගේ. අපි මේ අපේ සංඥා ටික, සංස්කාර ටික, විඥාන ටික, වේදනා ටික, රූප ටික තමයි භූදලයට තියාගෙන ඉන්නේ. ඉතින් මේ භූදලේ තදින් අල්ලගත්ත ඇත්තෝ නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, සුභ වශයෙන්, ආත්ම වශයෙන් ගත්ත ඇත්තන්ට මේ සංස්කාර පිළිබඳ කතා කිරීම තේරුමක් නැති දෙයක් වශයෙන් පේනවා කියන්නේ. ඒ වගේම බය ලැබෙන සුද්ධියක් බවක් පේනවා කියන්නේ. එහෙමමයි. ඒක එහෙමමයි. ඒ මොකද විපස්සනා ඥාන වැඩෙනකොට මේ සෑම බයක්ම මේ සෑම නොදෙන දෙයක්ම ප්‍රඥාවට ලක් කරගත්තේ නැත්නම් විපස්සනා ඥාන පාළ වෙනවා. නිසා සංස්කාර පිළිබඳව හැදෑරීම ඉතාම සෙල්ලක්කාර කෙනෙකුට නම් හරිම විනෝදාංශ දැනගන්න. සම්ප්‍රදාන කූලව මේක ලියන්න ගන්න කෙනා අනිවාර්යයෙන්ම අකාලික බවට යන්න ලැබෙන්නේ නැහැ. ඒත් අද ඊට කලින් අහුවෙලා. සාන්දෘෂ්ටික බවට යන්න ලැබෙන්නේ නැහැ. ඊට කලින් අහුවෙලා ඒ නිසා මේ තුන් කාලයක් පටලවා දේශමානයක් පටලවා පටලවාගෙන මේක අතනයි මෙතනයි ඊයේ අදයි හෙටයි කියන මේකට ගියොත් කවදාක අපි සංස්කාරයන් උණු උණුවේ දැක ගන්න සංස්කාරයන්ගේ ඇති හැටි දැක ගන්න තාම පමයි. ඒ සංස්කාරයන් පිළිබඳව ඒ නিত্য නොසලෙන ඇත්ත ඇති හැටිෙන් දකින ඥානෙ පහළ වෙන්න ඒ සාන්දෘෂ්ටික කියන වර්තමාන මානෙට එන්න ඕනේ අකාලික කියන එතන එතනම අවබෝධ කිරීමේ ශක්තිය අදාළ. හැබැයි ආගමට ඕක කරන්න අමාරුයි. මොකද අර සක්කාය දිට්ඨිය වගේ ආගමක් කඩලා යනවා උතනදී. මොකද ආගමේ තියෙන පැවැත්ම පිළිබඳ සංකල්පයක්. බෝ කිරීම පිළිබඳ සංකල්පයක්. මේක තමයි සංස්කාර කියන්නේ. ඉතින් ඒ නිසා සංස්කාර පිළිබඳ අවබෝධ කරගන්න නම් අර පැවැත්ම පිළිබඳ මේ සංකල්පය පිළිබඳව අලුතෙන් බලන් ඉගෙන ගන්න වෙනවා. බෝ කිරීම පිළිබඳ සංකල්පය පිළිබඳව අලුතෙන් හිතන්න පුරුදු වෙනවා. ඉතින් එහෙම හිතන්න පුරුදු කරන එක මම කියන විදිහට නම් මේකට විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒක නැති කෙනාට මේ විදිහට කල්පනා කිරීමම ආගමේ පැවැත්මට බාධාවක් කියලා හිතෙන්නේ කියලා. ආගමේ ගෝවීමට අභියෝගයක් කියලා දෙකෙදි කියනවා. ඒ නිසා අපි මෙවැනි වාතාවරණයක ඉඳගෙනයි මේ සංස්කාරස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරන්න කීවේ. මේ සංස්කාරස්කන්ධයේ ඉස්සර වෙලා අපි ගත්තේ මොකද්ද? සංඥා රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතංහා uppajjamana uppajjati එත්ත පහියමාන එත්ත නිරුද්ධමාන නිරුද්ධති පහියමාන පහිය අපි ගියේ පාර ගත්තේ ඒකයි සංඥා ඇති කර ගැනීම මතයි මේ සංස්කාර ඇති සංඥා ගන්නවයි කියලා කියන්නේ නිමිති ගැනීම නිමිත්තක් ගායෝ අපි ව්‍යංජනක් ගායෝ අපි සංඥාව ගන්න නම් ප්‍රත්‍යක්ෂ වස්තුවක් මත. ඒ ඒ වෙලාවේ ඇතිවෙනා වූ සංසිද්ධියක් මත. නිමිත් ඒ නිසා ඒ සංසිද්ධිය නම් ඒකාන්තයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මූලික ත්‍රිලක්ෂණයට යට. නමුත් අපි නිමිත්ත ගන්නෙම ආනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයෙන් ඇති කරලා නিত্য සුඛ සුභ නිමිත්තක් ඇති කරගන්න ඕනේ. නිසයි අර සංසිද්ධිය මත අපි නිමිති පහල කරන්නේ. ගත්ත නිමිත්ත නිත්‍ය නිමිත්තක් විදිහට අපි හිතේ තැන්පත් කරගන්නවා. නමුත් අර ඇත්ත සංසිද්ධියෙන් මේ නිමිත්ත කොච්චර වෙනස්ද කියන එක හාස්‍ය ජනක. කිනා එළවෙන සුළුයි. එනිසා අපි නිමිත්තක් ගත්තොත් අපි සංඥාවක් ගත්තොත් සලකුණක් කරගත්තොත් පිළිගැනීමක් කරගත්තොත් ඒ ගත්ත සංඥාව ගත්ත නිමිත්ත ගත්ත පිළිගැනීම කවමදාකවත් අපෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි අපේ ඉතිවිලි ගබඩාවේ තැන්පත්. නමුත් ඒකට අදාළ සිද්ධිය නම් චිත්තක්ෂණ දෙකක් එක විදිහට හිටින්නේ නැහැ. ඒ නිසා අපි අතීත මතකයේ කියලා ගන්නේ අපි දැකපු දේවල් අහපු දේවල් එහෙම නෙවෙයි. අපි දැක්කායයි හිතාගත්ත දේවල්, ඇහුවායයි හිතාගත්ත දේවල්, ස්පර්ශ කරායයි හිතාගත්ත දේවල්. ඒ නිසා අපිට ඕන දේවල් ටිකක් තමයි අපි කොයි දේ දැක්කත්, කොයි දේ ඇහුවත්, කොයි දේ ස්පර්ශ කරත් මතකේ තැම්පත් කරගන්නේ. මොකද ගබඩා කරගැනීමේ ශක්තියක් ඇත්තේ නැහැ. නියම සංසිද්ධිය. ඒක බොහෝම ශීඝ්‍ර වෙනස් වෙන සුළු. කපඩා කිරීමේ ශක්තිය ඇති වෙන්නේ මේ නිමිති වලටයි, සලකුණු වලටයි. ආන්නේ සලකුණු තබා ගත්තේ නැත්නම් අපිට කවදාකවත් අතීතයක් නැති වෙනවා. අතීත මතකයක් නැති වෙනවා. මේක ඉතාමත් නෑ. හොඳ නරක දෙකට පිළිතන දෙයක්. හොඳට පිළිතනකට මේක නම් තමයි නරකට කියන්න පුළුවන්. ඉතින් අසනක් දෙන්න පුළුවන් ඔය මේ අද ඇති වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන ලෝකයේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ සියලුම විස්කම් පවත්න්නේ මෙන්න මේ විදිහට සත්‍ය සිද්ධිය වෙන දෙයක් බවට පරිවර්තනය කරලා සංඥාගත කිරීමේ ක්‍රමයෙන් කරනවා. මුළු කම්පියුටර් විද්‍යාවම තියෙන ඔකට. කවදාක සත්‍ය සිද්ධියක් කම්පියුටරට දාන්න බෑ. ඒක දාන්න පුළුවන් ඒකට අවශ්‍ය සංඥාගත කිරීම. ඊට පස්සේ සංඥාවල් ඕන වෙලාවක ඕන තැනක ඕන දෙයක් කරලා එහාට මෙහාට හරවලා හදන්න පුළුවන් ගතිය තියෙන නිසා ඒක අමුතුම ලෝකයක් වගේ පේනවා. මේකේ සමහර නරකලක් ගන්න සමහර හොඳලක් ගන්න. ඒ වගේම තමයි මේ සංඥා ගැනීම නිසා හොඳ පැත්තට ගන්න ක්‍රමයට අත්‍යචනාන්ත හොඳින් දකිනවා කියලා කියනවා. සතිය පිහිට වෙනකොට යම් කිසි දෙයක් මත සංසිද්ධියක් මත ක්‍රියාවක් මත සතිය පිහිටනකොට සතිය ස්ථිරසාර වෙන්න නම් සතියට ආසන කාරණා වෙන්නේ චිර සංඥා පදත්ත ස්ථීර සංඥාවක් ඇති කරගත්තොත් ඒක සිහිය පවත්වන්න ලීසි. මතක තියාගන්න ලීසි. හැබැයි සංස්කාර ස්කන්ධයට යනකොට මේ සංඥාව නරකට හිටිනවා. සතියට යනකොට මේ සංඥාව හොඳ පැත්තට යනවා. එයි මෙහෙම වෙන්නේ. සතිය පිහිටුවනකොට බුදුරජාණන් වහන්සේ නොකියා කියන ධර්මයක් තමයි එකම වස්තුව පිළිබඳ බොහෝ වේලා සතිය පිහිටවීමෙන් තමයි අපි අර සලකුණු ගැනීමේ සිදුවෙන ඉස්තිරසාර කරගන්න සලකුණු නිමිති ගැනීමේ වෙන අඩුපාඩුව කැපිලා යනවා. බොහෝ වෙනස් වීමෙන් පවතින නිතර වෙනස් වීමෙන් පවතින ඉරියව් පවතිද්දී එහි පිළිබඳ සලකුණු ගත්තට ඒ සලකුණු වල නරකට පිටන්න පුළුවන් ගතිය වරදට පිටන්න පුළුවන් ගතිය වැඩි. එකම අරමුණක බොහෝ වේලා සලකුණු ගැනීමෙන් නම් ඒ ඉත්‍ත්‍යසාර නිත්‍ය සුඛ සුභ සංඥාව ඇති වෙන දින ඉඳ අඩු වෙනවා. මෙන්න මේමයි ඒක විස්තර කරන්නේ. නිදර්ශනයක් වශයෙන් ආනාපානෙ ගත්තොත් ආනාපාන ඉස්සලාම ඇති වෙනකොටම අපි කියන ඒක පිළිබඳව ස්ථිරසාර සංඥා ගන්න කියලා. කොහොමද ඇතුල් වීමෙන් පිටවීම කොහොමද වෙනස් වෙන්නේ කියලා හොඳට විසඳ බලන්න. හැපෙන තැන මොන වගේ හැපීමක්ද තියෙන්නේ කියලා ඒක සංඥාව ගන්න කියලා. අරගෙන ඒ සංඥාවෙ ඉඳගෙන දෙවෙනි හුස්මත් බලන්න. අර ඉස්සලා වගේම හුස්ම රැල්ලේ ඇතුළේම පිටවීම අතර සංඥාව එකමද තියෙන වෙනස් වෙනවද? හැපීම පිළිබඳ බැලුවොත් ඒක එකමද තියෙන්නේ හැපීම තන වෙනස් වෙනවද? ආදි වශයෙන් බලාගෙන ඉන්නකොට ඉන්නකොට යම්ම වෙලාවක බොහෝ වේලා ආනාපාන සතිය බැලුවනම් ආනාපාන සතිය මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි ආදි වශයෙන් අර සංඥාව ස්ථිර වෙන්න වෙන්න වෙන්න වෙන්න ආනාපානයේ තියෙන අතීත ස්වરૂප වර්තමාන ස්වરૂප අනාගත ස්වરૂප ළඟ ස්වરૂප දුර ස්වરૂප ගොරෝසු ස්වરૂප සියුම් ස්වરૂප ප්‍රිය ස්වરૂප අප්‍රිය ස්වરૂප ඇතුලේ ස්වરૂප පිට ස්වરૂප කියන සේරම ස්වરૂප දැක්කොත් අපි කුත්තේ හමාර කරන්න පුළුවන් ආනාපාන දැක්කයි කියලා කියන්නේ. ඔබ මේ සෙද්දි ටික දැක ගන්න කලින් මේ 11 ආකාර දැක ගන්න කලින් ආනාපානයේ ආරම්භන කිලි වුණොත් වේදනාවකට යට වුණොත් සාධයකට යට වුණොත් පිටිවිල්ලකට යට වුණොත් අර කෘත්‍ය භාගයට විකිනවා. ඒ භාගයට හිතියට අපේ හිතේ තියෙනවා භාගයට නැස කරන්නේ ඒ කෘත්‍ය අතින්දා. ඒක මොකද ඒත් එක්කම පිටිපස්සේ සංස්කාර මේ සංස්කාර කියන මේ ස්කන්ධය පවතින එකෙන් කරන්නේම අර අඩුපාඩු ටික සම්පූර්ණයෙන්ම පුරෝල අංග සම්පූර්ණයක් හදනවා. එතකොට ඒකේ ප්‍රමාණයක් ඇත්ත ප්‍රමාණයක් බොරු. ආන්න එතකොට අපි ඒ සත්‍ය බොරු වශයෙන් බොරු සත්‍ය වශයෙන් තේරුම් ගැනීමේ පටලැවිල්ලකට අහු වෙනවා. මෙන්න මේක නොවීමද නම් ආනාපානෙ දැකිය හැකි සෑම මුණතක්ම. සෑම රංගනයක්ම. සෑම වේදයක්ම සතියෙම බලන්ට නම් සතියට වට කර ගන්න නම් කොටු කර ගන්න නම් සංඥාව හැම වෙලාවෙදිම තියාගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් ආනාපාන ආරම්භක යෝගාවචරයක් වේවා බලපුරුදු කෙනෙක් හෝ පරියන්කේ ආරම්භයේදී මේ ආනාපානේ සංඥා තේරම ටික ආදරයෙන් ගන්නවා සාදරයෙන් ගන්න ඇදහිල්ලෙන් ගන්නවනම් මේ බුද්ධයට මේ සංඥාව ක්‍රමක්‍රමයෙන් ගෙවිලා ගිවිලා සංඥා නැති තත්වෙට නිමිත්ත නැති තත්වෙට අනිමිත්ත තත්වෙටපත් වෙනවා අත්පන අපිට දවල් එළිය දැක ගන්න. පටන් ගන්නකොට සංඥාව ඇතුළේ හුස්ම පිටේ හුස්ම බොහොම ප්‍රකටයි. හැපෙන තැන බොහෝම ප්‍රකටයි. කුණු සුද්ධි ගති බොහෝම ප්‍රකටයි. එතකොට ඒකට කියනවා සංඤී සංඤී සංඥාව කියලා. ලෝකේ සාමාන්‍ය ලෝකයා ගන්න සංඤී භාවයක් ඒකේ තියෙනවා. ඊට පස්සේ මේ අර <clears throat> කීපාර අපි සංඥා ගැන කතා කරනකොට බොහෝ ලක්ෂණ ගාතාවක් නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිසඤ්ඤ සංඤී නවිභෝති සංඤී මිච්ඡර ලස්සනට ඇතුළේම පිටේම වෙන් කරපු ආනාපාන නැත්නම් පිම්බීම හැකිලිම වශයෙන් තිබුණ මේ කර්මුණ ටික වේලාවක් බලා ඉන්නකොට අසඤ්ඤ tattweකුත් නෙවෙයි විසඤ්ඤ tattweකුත් නෙවෙයි විභූත සංඥාවකුත් නෙවෙයි ඒ කියන්නේ අපිට තීන ඇති වෙලක් නෙවෙයි විසඤ්ඤ භාවයකට එහෙම වෙලක් නෙවෙයි සංඥාව ඉක්මවලක් නෙවෙයි මොකද්ද සංඥාවකට යනවා ආනාපානෙත් ඒක වෙනවා පිම්බීම හැකිලිමෙත් වෙනවා වෙන ඕනෙම අරමුණක් ගත්තොත් බොහෝ වෙලා බලා ඉනකොට අරමුණ විශේෂයි මෙන්න මේ සංඥාව පච වෙන ස්වරූපයක් නිරෝධ වෙන ස්වරූපයක් තියෙනවා විරංජනේ වෙන ස්වරූපයක් තියෙනවා ඔන්න ඔය කටයුත්ත ඉවසිල්ලෙන් ඇදහිල්ලෙන් එන්නේ එන්න සතිය වැඩි කරමින් එන්නේ එන්න සමාධිය වැඩි කරමින් යන්න පුළුවන් නම් අන්න සර්වඥාන්වහන්සේලා ගතිපට්ඨාන සූත්‍රයෙන් පිටින් දවස් 7න් වැඩි ඉවර කරන්න පුළුවන් නමුත් මේ සංඥාව මේ විදිහට න සංඥ සංඤී න විසංඥ සංඤී නෝපි අසංඤී න විභෝත සංඤී කියන මේ කාරණාවලදී අපි කී පොළකදී මේ අලේ තැම්බෙන්නේ ඉස්සලා බැවුම් අර අර බලනවා. ඒ බලන හැම වෙලාවකම ඇට ගුණා වෙනවා කුඩම් ගැහෙන. අර තැඹීමේ කෘත්‍ය නතර වෙනවා. ඒ තරමටම ප්‍රමාදී. ඒ තරමටම අපි ඉවසීමේ ශක්තිය නැති තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ බවවත් අපි දන්නේ භාවනා කරපු නිසා. එකම අරමුණට හිත යොදන්න උත්සාහ කරපු නිසා ඒ නොකලනම් අපිට මේ චෝදනාවකට නැතුව අපි උපාදිලාභින් වෙන්න ඉඩ තියෙනවා. ඉතාමත්ම ඥානවන්ත කියලා තෑගිලා බඳ ඉඩ තියෙනවා. ඒ මොකද එකම වැඩක්වත් කරලා හරියට අනුපාඩු ටිකක් දැකලා. ඒ තමයි සංඥාවේ ඉතා වැදගත් කෘත්‍යයක් කියලා. එයා අපි කෙරුවත් නොකරුවත් වැඩ කරන මිනිහා අපිට මිනිහ හොඳට යොදවන්න පුළුවන් අරමුණක සියල්ල දැක ගන්න සංඥාපීත. මේ සංඥාවේදී මේ සංඥාව සත්‍යයකට පත් වෙන එකක් තියා බොහෝ වෙලා බලනකොට නසඤ්ඤ සංඥා සාමාන්‍ය ලෝකයේ බල සංඥාවේ වෙනස් පත්තකට. ලවිසඤ්ඤ සංඥා අපිට සංඥාව නැති විසඤ්ඤ භාවයක් නොවෙනවා. නෝපිය අසඤ්ඤී. ඒ අරමුණ අල්ලගන්නම බැරි තත්ත්වෙකුත් නෙවෙයි. ලවිභූත සංඥා සංඥාව ඉක්මවන්නේ නැහැ. ඇතුළේ පිටින් වෙනස නැති වුණත් හැපීමේ දැනුවදම අරමුණේ ලාංඡනයක් ඒ ආවකාඩයක් පවතින බව තේරුම් ගන්න පුළුවන්. පිම්බීම හැකිලිමේ වෙනස නැති වුණත් උදරයේ මොකද්ද වැඩපිළිවෙලක් තියෙන බවට තේරුම් ගන්නවා. මේ සාමාන්‍ය මේ ગાථා වෙන මුඛ්‍යාර්ථය වශයෙන් ගත්තොත් මේ කියන්නේ රහතන් වහන්සේගේ හිත. නමුත් මේ අපි කතා කරන්නේ තාම රහත් වෙලා නෙවෙයි. ඒ මගට යනකොට පේන ලකුණු. අරකට අපි කියනවා නම් ඉත්‍ත්‍යසාර නිරෝධයක් කියලා මේකට කියන්න පුළුවන් තදංග නිරෝධය කියලා. අරක පටිච්චසම්බ නිරෝධය මේක තදංග නිරෝධය. ඉතින් මේක කියනවනම් මම පැහැදිලිවම මේ යෝගාචර මතක් කරන්න කැමති මේ ජීවිතයේදී මාර්ගඵල නිවන් ලබන්න පුළුවන්. මෙච්චරයි දක ගන්න තියෙන මේ අති හේතුක ප්‍රතිසන්දිත අනම්මන උපාදි ඔක්කොම ඕකෙන් තේරෙනවා. හැබැයි මේක ඔච්චර පහසුකම්කේදී අනන අවුරුදු ගණන් කල්ප ගණන් ආත්ම ගණන් දිගා දින්නත් පුළුවන්. මේ සංස්කාර පිළිබඳව ප්‍රශ්න දාන්න. ඒක නිසා සතියදී අපි කරන්නේ සංඥාව ඉස්තිර කරනවා. ඉස්තිර කරන්නේ මොකද්ද? එකම අරමුණක් ගන්න ඒ අරමුණේ ගන්න පුළුවන් තොරතුරු සේරම අරගෙන. මේක මේ අන්න අර කියන සංඥාවට අපි එන හැටි. ඒක තේරුම් අරගන්න ඔච්චර කල් භාවනා කරන්න ඕනේ නැහැ. පැහැදිලිව මේ தත්තරේ ඉන්න පුළුවන්. ඒ වගේම හුඟදෙනේ ඒ தත්ත්ව ස්පර්ශ කරනවා දැන්. හැමදාම අපි එතෙන් වැටෙනකොට ඉච්ඡා බංකත්වයටපත් වෙනවා. වැරදිලා දෝ, පැටලිලා දෝ, සතිය නැතිලා දෝ, සමාධිය නැතිලා දෝ කියලා හරියට මේ විචිත්ත භාවයකටපත් වෙනවා. මොකද සංස්කාර ස්කන්ධේ දෙන්නේ නැහැ අවස්ථානලේ බිඳු දක්වා සටන් කරන්නේ. ඉතින් අපි මේ සංඥා ගැන මතක් කිරීමෙන් ගන්න හදන්නේ මෙච්චරයි. සංඥාව කවදාකවත් අපේ හිතේ තැම්පත් කරන්නේ ඇත්ත නෙවෙයි. ඒ සලකුණු තබා ගැනීමේ කෘත්‍යයට පහසු වෙන විදිහට ලකුණු ගැනීම පමණයි ඒක කරන්නේ. මේක වඩුවා අර ලී වල ඇඳලා. ඇඳගෙන ඉවරලා ආයෙ යන්නේ නැහැ ගණේන මනින්ට උඩුව සමයින් මිනිහා උඩුවව හයි කරන කනකම්ම අර ලී වල දාපු සංඥාව තමයි නැවත නැවත පාවිච්චි පිණිස සලකුණු ගැනීමයි සංඥාව කරන්නේ. මේ සලකුණු ඒකාන්තයෙන්ම නිත්‍ය සුඛ සුභ වශයෙන් තමයි වඩුවට පේන්නේ. ඒ ටික නැතුනොත් මිනිහගේ වඩු වැඩි හිරෙන්නේ නැහැ. ඒ වගේ තමයි දීජයක් වෙච්ච ගමන් අපි එක මතක තියාගන්නේ පහසු ලකුණු කීපයකින්. මේ පහසු ලකුණු අපේ රුචිකත්වයට අනුවයි ගන්න නිසා අපි ඒක හැමදාම අපට පිය රූපස් මනාප රූපම් තමයි. පිය රූපම් සාත රූපම්. අපි ගත්ත සංඥා ටික අපිට අපිට දාහණය වෙනවා, ධාන්‍ය බාටපත් වෙනවා, ආරක්ෂා වෙනවා, අපි බොහෝගේ බාටපත් වෙන එකයි. ඒක පිය රූප සාත රූප තමයි. නමුත් ඒක ගන්නෙ අපිට ඕනෙතාවයට තමයි. කතා කබර හොයා වුණත් තලගොයා කරගන්නේ කණ්ඩ ඕන නිසා බව. දැක්කනම් හරිම රසවත් ජීවිතේ. මුළු ලෝකෙම දිහා බල බල hina වෙවි ඉන්න පුළුවන්. මේ එකම සිද්ධියක් දැකපුවම කී දෙනෙක් කී සංඥාවක් ගන්නවා. ඊට පස්සේ දවසේ මේ කට්ටිය එකතුලා කතා කරෝ සිද්ධියෙන් බැහැරව කොච්චරනම් කතා බාහුල්‍යයකට වැටෙනවද? මේ වචන වශයෙන් කියනවා නම් ගොඩමළු වෙනවද ප්‍රපංච කරනවා. ඉවරයක් නෑ. මුළු පාර්ලිමේන්තුවම හොඳම නිදර්ශනයක්. කවදාකවත් ඔය එක්කෙනෙක්වත් ඉන්නේ නැහැ. පහුවෙන්ද කට්ටිය එකතු වෙලා කතා කරන්න ගත්තාම ගෑනි පරිස්සම් පිළිම මනුෂයා කරලා පෙන්නන්න පුළුවන්. ඕන දෙයක් කරලා පෙන්නන්න පුළුවන්. සාසා කච්චා සබහා මේ තේරකේ. මෙන්න මේ කාරණාව දන්නේ නැතුන කිසිම තේමාවක් නැති ප්‍රපංච පලාපයක් බවට පත් වෙනවා. දොඩමළු භාගයක් බවට පත් වෙනවා. කතා බාහුල්‍යයක් බවට පත් වෙනවා. සංවේදනය වෙන්නේ සංඥාවල් අතර මිසක් අවිච්ඡ සිතාවක යෙදෙනවා නම් අපිට තේරෙන පටන් අරගන්නවා අපිට කරන්න තියෙන එකයි මුලට ඇදීලා. අහු ප්‍රශ්නට අවධානය යොමු කරන මෙන්න මේකට යොමුමනස්කාරය කියලා. ඒ පටන් ගන්න දැන් හිතේවද සිද්ධියට හිතේවද කිසිමක උත්තරයක් නැහැ. ඔව් සංඥාවද කිව්ව ඔයා දාස්තිරේ මේකයි මෙයා දාස්තිරේ මේකයි මගේ නිර්වචනේ මේකයි අරයාගේ නිර්වචනේ මේකයි කිව්වාම අන්තිමට හුතු ව්‍යාකරණ ටිකක් අතර රණ්ඩුවක් විතරයි. අභිධර්ම රණ්ඩුවක් විතරයි. සිද්ධිය පැත්තකටලා hina වෙවි ඉන්නවා මොනවද මේ වෙන්නේ. වැදගත් ඇත්තෝ වැදගත් සාකච්ඡාවක් කරනවා කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවරක් ගන්න. ඒ තරම්ම සංඥාව නිත්‍ය සුඛ සුභ සංඥා ඇති කරගන්න. මේ නිත්‍ය සුඛ සුභ සංඥා ඉස්තිර කරන්නේ ඒ සංඥා ඇති කරගත්ත කෙනා ජීවිතාන්තයේ දක් අවසාන ලේ බිඳු දක්වා කතා කරනවා. සිද්ධිය පැත්තකටලා hina වෙවි. මෙන්න මේ විදිහට ගත්ත සංඥා නුවණින් තමයි අපි චේතනා පහළ කරන්නේ. සිද්ධිය මත නෙවෙයි. සිද්ධිය මත චේතනා පහළ කරනවා දෙන්නකොට එක සිද්ධිය එකම චේතනා පහළ වෙන්න ඉඩ තියෙනවා. කවදාකවත් ආවෙන්නේ. අම්මා දකින්න විදිහට නෙවෙයි තාත්තා දරුවෝ දිහා දකින්න. තාත්තා දකින්න විදිහට අම්මා දකින්න. අම්මලා තාත්තා දකින්න විදිහට දරුවෝ අම්මලා තාත්තලා දිහා දකින්න. කවදාකවත් චේතනා දෙක සමාන භාවයක් නැහැ. අපි මේ චේතනා සමාන කරන්න ගිය තමයි ජීවත් හදාන්නේ. එකම සමාජිකත්වයේ ගන්න. ඉතින් එහෙමනම් මොකටද සමාජිකයන් අතර සම්දු? මොකටද සමාජිකයන් අතර වාද? ගුණවත් කියන. නමුත් ගුණ තිබුණාට මේ අතර පොදු වෙනස්කම් තියෙන වෙනස හේතු මොකද්ද? ඇත්ත හිග්ගිය මත නෙවෙයි අපි තොරතුරු ඇත්තලා තියෙන්නේ අපේ සංඥාතික මත. අන්නේ සංඥාතික මත තමයි සංස්කාර කරන්නේ. සංස්කාරේ කාන්තේම සංඥා වගේම අපේම දරුවෝ අපිව ප්‍රිය කරන අපිම මනාප කරන දේවල්. මේකටයි කියන්නේ සංඛත සකස් කරන ලද. මෙන්න මේ සංස්කාර පිළිබඳව අපිම ගත්ත සංඥාව සාහසයක් මත අපි ඇති කරන මේ ප්‍රපංචයක් වෙන සංස්කාර ගත්තාම මෙන්න මේකට නම් හතරලා අත හොදලා කියන්න පුළුවන් ලෝකේ නැවුම්කාරයයි කියලා. මේක තමයි නිර්මාණ ශිල්පිය. බුද්ධජානනාංශේ තමන්ගේ නිර්වාණ සාක්ෂාත් කරන්නේ පස්සේ කරු ප්‍රධානම උදාන ගාථාව තිබුණේ අනේක ಜಾති සංසාරං සම්ධා විස්සං අනිබ්බිදං සහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනක්ුණ මේ දුක් දින නැවත නැවත උපදින සංසාරයේ මේ ගේ හදන වඩුවක් මේ නිර්මාණ ශිල්පය හොයාගෙන මම අනන්ත කාලයක් හැරිහැරුවා. ගාහකාරන් දිට්ඨෝති පුනගේ යන්න කාසි කඩුව තෝ මම දැක්කා මේක බස් ගෙවල් හැදිලා නැහැ. සබ්බාතේ පහසුකා බක්කා විසංඛාර ගතං චිත්තං නිබ්බාන විසංඛාර ගතං චිත්තං තණ්හාන khයමද ඒ සියලුම පරාල කැණිමත්ල මම කඩලා බිඳලා දැම්ම මගේ හිතේ සංස්කාරණ කරන ගතිය විසංඛාර කොහින්දෝ ගත්ත කෑලි බෑලි ටිකක් අරගෙන සංඥා ටිකක් අරගෙන නැවතත් මගේ කියලා පැදලි බැඳිල්ලක්, ගෙවල් හැදිල්ලක් ඊට පස්සේ ඒ මොකද මම දැනගත්තා මේ සිද්ධිය නෙවෙයි මම පදනම් කරලා තියෙන්නේ පදනම් කරලා තියෙන සිද්ධියේ දැක්කයි කියලා හිතලා ගත්ත සංඥා ටික. ඒ සංඥා හැමදාම සංසාරයටයි බර, පැවැත්මටයි බර, භෝකිරීමටයි බර. කවදාකවත් මේ සංඥාව නිවනට බර නැහැ. ඒ සාමර සංස්කාර වලින් ආයෙ ගෙවල් ඇතිලක් නැනම් පරාජික තේරෙම කරනවා. තනිමඩල වේදනා සියල්ලම කරලා ගන්නවා. විසංඛාරගතං චිත්තං මට පිටපත ගෙවල් හදන්න අඩුපාඩු කරුවේ නෑ. මට ගෙවල් හැදිලා ඕනෙත් නෑ. මොකද මේක තමයි පැවැත්ම කියන්නේ. මේක තමයි භෝගී කියන්නේ. ඒක නිසා සංස්කාර ස්කන්ධය කියන්න පුළුවන්. සංස්කරණය කරනවා, සකස් කරන දේ නම් කාර්ය දෙයයන් ආන්තු කියලා ඕන බෞද්ධයයි. ඉතින් දාර්ශනිකෝ මේක අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා වෙන්න දෙනවා මේ සංස්කාරවලට හොඳක් නරකක් කවදාකවත් නැහැ. සංස්කාර වල තියෙන්නේ Taman ගත්ත මතේ ඔප්පු කරලා පෙන්වීමේ මුරුක ආදාවක් විතරයි. ඒක අන්ධ විශ්වාසයක්, අන්ධ ශක්තියක්, අන්ධ මූලධර්මයක්. අපි හරියට පෙන්වන්න හදන අපි ඇති කරගත්ත චේතනාව සාධාරණයි, අපි ඇතිගත්ත චේතනාව ශිෂ්ඨා සම්පන්නයි. මේ තේරම පිටුගාට ගේමිනා කියපු කතාව එක තමයි. ගහට නැගලා අහුණාට පස්සේ මොකද කියන්නේ මම මේ සංකෝල ටික කපා ගන්න කියලා. ඉතින් අයිතිකාරයෝ කොහෙද යකෝ තනකොළ පිටුක ඒකනේ උන්නේ කියන්නේ මම රයින් ඒකනේ. ඉතින් නෑ තනකොළ නෑ. මෙන්න මේ වගේ තමයි සංඥා අපි ඇති කරගන්නේ. ඒ සංඥා මත අපි චේතනා ගන්න, අදිෂ්ඨාන ගන්න, අරගෙන කරගෙන යනකොට ටික කාලෙකින් අර සංඥාවේ තියෙන බොල් ගතිය නිසා අපේම සංස්කරණය කරන නිසා අපි ජීලු වෙලා යනවා. අපි සාමාන්‍ය වචනේ කියන අපි පරාද වෙලා යනවා, පච වෙලා යනවා. එතකොට අපි අහනවා අපේ වටපිටින් නැත්තෝ මොකද මේ පච වෙනවද? තව කරන්නේ මහාන වෙලා. ඇයි මේ පච වෙන වැඩ කරන්නේ විපස්සනා. එතකොට අන්න කිතුව වැඩි කියපු ඥානයේ කතාව ගන්න අපි තේරම දැනුම පාවිච්චි කරමු. අර කාමුදුනට වැරදිලා උපාත කම්මගෙනගේ සාරිය ඇඳගෙන ආවලු නිල් පාට එකක්. පාන්දර උපාතකමත් ඇවිල්ලාවලු මොකද උපා මොකද ආමුදුනේ මේ නිල නිල් පාට සාරියක් කරනවා. හිතගෙන ලෝක 500ක් කිව්වලු නිල් පාට සාරියක් ඇඳිල්ලේ දෝෂයක් නැහැ තිබුණා. ඒ තරමටම දැනුම මොකද අනුපාදමනේ සාරි වැඩිලා ඇඳිලා උන්නෝක තමයි අද විච්ච ජීවිතේදී කරන්න පුළුවන් අධිය කරනවත් නෙවෙයි වෙනවා වෙන්නේ කොහොමද සංස්කාර ඊට පස්සේ ඇහුවොත් අන්න දැනගන්න පුළුවන් කරුවක් නෑ දෙනවා උත්තර උතුමාකාර කාර්යය තේරම අර තමන් කරගත්ත තමන් ගැති වැරදිච්ච දේ සාධාරණීකරණය කරන්න ඒ නිසා සංස්කාර ස්කන්ධයේ අතරැතියක් වශයෙන් තමයි අපි අපේ දැනුම පාවිච්චි කරන්නේ. අදිෂ්ඨාන ශක්තියෙන් අපි කරනවා. ඒ අදිෂ්ඨාන ශක්තියට හොඳ නරක නැහැ. ඒ අදිෂ්ඨාන ශක්තියට කාටවත් උත්තර බඳින්න ඕන නමක් නැහැ. එයා උත්තර බඳින්නේ නැහැ. අදිෂ්ඨාන ශක්තිය හොඳටම ක්‍රියාත්මක වෙනවා ලිංගික ක්‍රියාවලියදී ලිංගිකත්වයට හොඳ නරක නැහැ. කොකකක්. ඒ තමයි කාමී උච්චාවස්ථාව. ඒ වගේම ක්‍රියාත්මක වෙන තමයි යුද බිම. යුද බිමේ සාධාරණයක් නැහැ. යුද බිමෙත් නැහැ. හොඳ හොඳ නැකොක් කියනවා. ඒ වගේම තමයි මත් උනාට පස්සේ අපි නැත්නම් හීනේ නිින්ද ගියාට පස්සේ හීනේ කරන දේවල් වල කිසිම හොඳ නරකක් නැහැ. ඒකට නීතිත් නැහැ, නඩුත් නැහැ. මෙන්න මෙතන තමයි අපේ සංස්කාර ලෝකයේ තියෙන්නේ කියලා ගොක් මේ බටහිර මනෝවිද්‍යාවෝ හේතු කර්ම දක්වන්නේ කියන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ දෝෂේ උනේ මේගොල්ලන් අහුනේ සංස්කාර වලින් සංසාරේ ඇති කිරීමේ කැපිපෙන අවස්ථා පෙන්වා දීම හැර විසංඛාරගත ලෝකයක් ගැන හිතාගන්න තරම් මානසිකට ඒ මනෝවිද්‍යාඥයන් කියනවා. නමුත් සමහර දාර්ශනික පෙන්නලා තියෙනවා මෞංකාරකමක් මෞංකාර දෙවියන් වහන්සේකමක් පෙන්නනවා නම් බෞද්ධ මේ විග්‍රහය හැටියට පෙන්වන්න පුළුවන් වෙන්නේ සංස්කාර ඛණ්ඩයටයි නමුත් කැපී පේන වෙනසක් තියෙනවා බෞද්ධයා වැඩ කරන්නේ මෙන්න මේ දෙවියන් වහන්සේ විනාශ කරන්න. මිස දෙවියන් වහන්සේ මවුන් කාර්යයක් කරන්න දෙන්නේ. බෞද්ධයා වැඩ කරන්නේ මේ සංස්කාරයන් ප්‍රහාණය පිණිස. මෙන්න මේ නිසාම දෝ බුද්ධත් ජාතකයේදී දෝසන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේකට දෙවියන් වහන්සේ කියලා කියනවා නම් මේක මවුන් කාර්යයක් නෙවෙයි මේක විනාශකාරී කියලා කියන්නේ. මහා විනාශකෝ චෝරෝ වියමන්නෝ මේක මහා විනාශකෙක් මහා හොරෙක් කියලා නම් කියයි කියලා. දිව්‍යනාදේ විරුද්ධ කතා කරන කතාවක් නෙවෙයි මේ අපේ සංස්කාර ස්කන්ධය තේරුම් ගන්න අපි මේ විග්‍රහ කරගන්න හැටි. මේක මේ තරම්ම දුක දෙන මේ තරම්ම සංසාරයට බැඳලා තියෙන මේ සංස්කාර ඇති වෙන්නකොට ආනාපානය ඇති වෙනකොටම පිම්බීම හැකිලි පිම්බීමක් හැකිලිමක් ඇති වෙනකොටම ඒක ඇත්තන අපිට දැක්කොත් සංඥාවකට ඉඳ නොතබා ඒක හොඳයි මේක නරකයි මේක මට වේවා මේක මට ආදි වශයෙන් සංඥාවකට වඩා සංස්කාරයකට නොතබා ඇති හැටියෙම දැක ගන්න පුළුවන් නම් ඒක තමයි මේ ආකාර වූ මහා විනාශක මේ ආකාර වූ මහා හොරෙක් අස්පනා පිට උණු උණු ලේ පිට අවුනක අප්‍රමාද වෙන්න ඕනේ සිද්ධිය වෙනවා තා සමගම නිරීක්ෂණය යන්න ඕනේ කල්පනා නැතර. කල්පනාව කියෝ අර නිරීක්ෂණය සම්පූර්ණයෙන්ම මෝහම් වැඩිත් එකක් වගේ වෙනවා කලවම් වෙනවා ඒකේ පෞතුරු භාවයේ පිරිසුදු භාවයේ නැති වෙලා අපට ඕන දෙයක් බවට හැරෙන. ඒ නිසා බුදුජානක දේශනා කරන්නේ අප්‍රමාද ධර්මයේ කියන්නේ සිද්ධ වෙනකොටම එතන ඉන්න ඕනේ. එකම චිත්තක්ෂණයක් හරි තමා වුණොත් ඒ සංඥාව මේ සංස්කාර Tamanට ඕන තාලෙට ඕනෙම අර්ථකථනයක් දෙන්න උත්සාහ කරනවා. ඒ අර්ථකථන මත නම් අනේ අපිට කතා නොවේවා. ඒවා සේර ප්‍රපංච විතරයි නෙවෙයි විඤ්ඤාතිය. මුළු ලෝකෙම විඤ්ඤාතියක්. වැරද්ද කරලා ඒ වැරද්ද වහන්න. Taman දන්න තේරම දැනුමයි ඉදිරිපත් කිරීමේ ශක්තියයි ව්‍යාකරණයි අභිධර්මයයි ලයිස්තුයි වගුයි ප්‍රස්තාරයි තේරගෙන තියෙන්නේ අර සිද්ධියෙන් පොඩ්ඩකට හිත මෑත් කරන විතරයි. සත්‍යයේ හිත සම්පූර්ණ චින්තාමය පැත්තට යන්නේ විතරයි. හරිම ලස්සන ලක්ෂණ ඔබ කරනකොටම සාසුක දෘෂ්ටියක් වෙනවා, පැවැත්මක් වෙනවා, බෝ කියන විදිහට. එතන ආයතන. එතන කියනවා දුක රැකිය යුතුය. නමුත් අභාග්‍යයක හෝ භාග්‍යය තමයි අපි නඩත්තු කරන්න දෙන්නේ ඕකේ සහජාතේම නඩත්තු වීමයි. මේ ශරීරය අල්ලගෙන මේ ලෙඩයි කියාගෙන මේ විදිහ දුක දිහා බලනකොට මේ ශරීරයේ ස්වභාවයක් ඉතිපවතින. ඔබට පුළුවන් නම් පැවැතිය නැත්නම් නැතුය. මේකට දීලා දාන්නයි කියන්නේ. මේක නැතුව මේ එකක් නැතුවට ඒකෙන් කෑල්ලක් දාලා අරකින් කෑල්ලක් දාලා එහෙන් අඩු කරලා මෙහෙන් අඩු කරලා එක පැවැත්තියෙන්ද අපි හිතන අපි නැත්තම් මේක කරන්න බැරි කියලා. මම මේක අන්තයක් වෙනවා වචනාති බව බෙහෙත් අනුගමනය කරලා තියෙනවා. නමුත් අපි දකින්න ඕනේ මේ සංඛතයක් නම් මේ ශරීරය. මේ සංඛතේ මූලික ලක්ෂණයක් තමයි ඒක පැවැත්ම සහ භෝකේ. ඒකට අපි ගිහිල්ලා කුණ්‍ය ගහන්නවක්වත් වෙන තල්ලු දෙන්න ඕන කමක් නැහැ. නමුත් අපේ ජීවිතේ සංස්කාර ධර්මයේ අවබෝධ කිරීම කියන මූලික පරමාර්ථයෙන් වෙන් වෙච්ච ගමන් මුළු ජීවිතේම අපි ගත කරන්නේ මේ සංස්කාරයන් පවත්තණ්ඩයි සංස්කාරයන් භෝගයි. මොකද්ද මේ දෙකේ තිරිසනාගේ සහ මිනිස්යා අතර තියෙන වෙනස? තිරිසනාගේ සංස්කාර ස්කන්ධය ආවෝධ කිරීම කියන මේ යෝග ව්‍යාපාරය කරන්න බෑ. ඉතින් තිරිසනාට ගැන සෝදනාවක් දඬුවමක් නැහැ. නමුත් අපි මේ අපේ තියෙන මේ තිරිසංගති අපි නැත්තම් කියලා කියනවා ඔලොමල මුරුග අදිෂ්ඨාන ශක්තිය අවබෝධ කිරීම තරම් තවත් වටින දෙයක් තියෙනවා මනුස්සකම. ඒකයි චේතනාව විවාදන්නේ. චේතනා ගෙවා දැමීම කෙරෙන්නේ නැහැ කවදාක සමත සමාධිය අපි ගන්න. ඔය සම සමාධිය කියන්නේම අදිස්ථානයක්මයි චේතනාවක්. ඉගෙන සම සමාධිය කියන්නේ මේ අසන්න කලයක් තියෙනවා කියන්නේ. මොකද ඒක අදිස්ථානයක්. ඇත්ත තියෙනවා. අදිස්ථාන එළියට ආවම නෑ. නමුත් විපස්සනා භාවනාවට යනකොට සංස්කාරත් උපේක්ෂා නානෙ යනකොට පැහැදිලි වෙන ප්‍රයෝග කිරීම, ප්‍රයත්න කිරීම, මෙනෙහි කිරීම, චේතනා පහළ කිරීම, සංස්කාර කිරීම 100ට 100ක් මැනෙනවා. මුල්ම සාරිපුත් ආදී ස්වාමීන් වහන්සේලාට මේක දහසක් නයින් වැටෙනවා. ඒ නිසා උන්වහන්සේ කිව්වේ අස්සී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නේ විදිහට කියන ස්වාමීන් වහන්සේ මට තේරෙනවා. නමුත් කල්පනාකාරය කරන්නේ මොකද්ද? අර චේතනාව නැති වෙනකොට ඇස් දෙක ඇරලා හෝ බල්ල චේතනා පාල කරන නැත්නම් පුඹල හොල්ලා හෝ චේතනා පාල කරගන්න. එහෙම නැත්නම් කල්පනා කරලා හෝ ගොරෝසු චේතනාවක් දාගත්තම හරි සංහිතියක් නැහැ. ඉතින් ඒ තරම් පැවැත්මට අපි කුණ්‍ය ගන්නවා. ඒ තරම් අපි මේ බෝ කිරීමට කුණ්‍ය ගන්නවා. චේතනාවල් අඩු වෙනකොට, චේතනාවල් නැති වෙනකොට, ප්‍රයෝග පටිපස්සම්භ කියලා කියන්නේ මාර්ග ඥානයේද ඉතින්ද කිට්ටු වෙනකොට පැහැදිලිවම යෝගාවචර කන්නක් වුණත් කෙනෙකුට වගේ ඈත සාවියක් පේනවා. මනුස්ස කටහඬක් නැහැ. විචන වාතේ ජීවන සෝදක් දැනෙන්නේ. ඉතින් අර භාවනාවමය මේ නිස්කරණාධ්‍යාශමයේ අදහසක් නැති කෙනාට පාළු ගතියක් තනි ගතියක් දැල්ලා දූවගෙන බයින කන්දපාලි. නැත්නම් එළෙන් පල්ලෙට මැරෙන්න හරි පණින්න හරි මැරෙන්න හරි පයි. දුරු යෝගාවචර නිස්කරණාධ්‍යාශය දන්නවනම් මේ සංස්කාර සංඥාගේ චේතනාවගේ තියෙන භයානකම දන්නවනම් ඒ බුද්ධලට එන්නේ එන්නේ පුදුම කුල්මත් ගතියක්. පහළනොත් පිරිසිදු වාතේ ඝන සංගණිකාවේ වෙන් වුණා. මට ඈත පේනවා බොහෝ වේලාවකට. වැඩි වේලාවක් මට මෙතනින් ලැබේ වාක්‍ය ගෙදර ගිය කෙනෙක් වාගේ. ලොකු විවේකයක්. මෙන්න මේ දෙක අතර නිවනයි සංසාරයේ දෙක තියෙනවා කියුවම මොකද මේ විරුද්ධයි. මේ වෙලාවේදී සංස්කාරකගේ වෙන බව දන්නවනම් විවේකයක් නිස්සරණයක් ලැබෙන බව දන්නවනම් ඒකට කැමති නම් ඒකට කියනවා. නිවන කියලා ඒකට අකමැති නම් ඒකට කියලා සංසාරය කියලා. ওই දෙක පෙන්නලා දෙනවට ඇර කණින් ඇදගෙන යන්නේ ගහන්නේ ඒකනේ ගරුවචනන්ද දේශනා කර ඕන්න මහන්නේ මම පාර දෙන්නලා තියෙනවා කැමති කෙනෙක් යන්න. මේ අපි මේ කතා කරන්නේ යන්නේ ඇත්තෝ. විරුද්ධත්වයක් බැරියත්වයක් නෙවෙයි. අපි තුල මේ සංස්කාරයන් වැඩ කරලා අච්චර කෙලවරට ගිහිල්ලා අපි කී දවසක් පල්ලෙහාට බහලා ඉන්නවා. මොකද ඒක නම් කාට දෙදෙනාක් වැඩක්. මොකෝ අපි නොදැන කිද්ද වුණා. මොකෝ අපි පහුවෙන්ද ඒක පහු කරන්න යන්නේ නැතුව. මේ තරම්ම විචිත්‍රයි මේ ධර්ම. ඉතින් ඒ දරුවචනාසේ දේශනා කරනවා රූපං රූපත්ථාය අභිසංකරෝති. වේදනා වේදනත්ථාය අභිසංකරෝති. සංඥා සංඥත්ථාය අභිසංකරෝති. සංස්කාර සංකාරත්ථාය අභිසංකරෝති. විඥාන විඥානත් විඥානත්ථාය අභිසංකරෝති. එනිසා මේ ලෝකේ තියෙන රූපේ රූපයක් බවට පත් කරන්නේ සංස්කාරයෙන් විදිහමයි. මේක මගේ රූප, මේක උඹේ රූප, මේක සිංහල රූප, මේක දෙමළ රූප, මේක මේයිම, මේ මායිම කියලා සම්පූර්ණ මේක අපි සංස්කරණය කරලා දෙන්නේ මේ සංස්කාර ස්කන්ධයට පිටින් දෙන්න තමයි. නැත්නම් මේ ලෝකේ තියෙන පටවිය ආපෝ තේජෝ වායු විතරයි. ඒකේ කාලයක්වත් ඒක දේශයක්වත් නැහැ රූප. නමුත් අපි මේක ඉරැඳ ගන්නේ සංනික්‍රම සංස්කාර නිසා සංස්කාර රූප රූප රූපාර්ථයේ පිණිස. රූපාර්ථ කියන්නේ මගේ රූප, උඹේ රූප, හොඳ රූප, නරකමේ රූප, දකුණු රූපගේ මේ රූප බෙදන්නේ සංස්කාර කරා. ඊට වේදනාව ආපුවාම මේක අරූප වේදනාව, මේක මුගේ වේදනාව, මේක මගේ වේදනාව, මේක සුඛ වේදනාව, මේක දුක්ඛ වේදනාව ආදී වශයෙන් මේ තේරම කපල කොටලා වෙන් කරලා පෙන්වන්නේ සංස්කාර කරා. මේ කොහොමද කොක්කොම ගන්න මැරෙන්න වෙනවා ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ. වේදනාව ඉතාම ධර්ම වේදනාවක් කරන ප්‍රසුද්ධ වේදනාව කිසි පස්සේ hina වෙමින් ඉඳිනවා. ඒක පල්ලාදීන වේදනාව ගන්නකොට ලොකු ව්‍යාපාරය. හොඳ දේ වැඩි කර ගන්න හදනවා, නරක දේ දුරු කර ගන්න හදනවා. මේ වේදන කුප්පිදෙන නගිනවා. ජීවිතය වැඩි වෙනවා, පද්දස්පන්දන වැඩි වෙනවා. ඒ මොකද සංස්කාරින්ද දෙන්නේ නැහැ. වේදනාවේ ලෝකයක්ම වල පෙළලා තියෙනවා. මුලින් ගත්තාම එක්ක නැති කෙනෙක් ඇත්තෙත් නෑ, ඕකේ වැඩි කෙනෙක් ඇත්තෙත් නෑ, ඔක්කොම එකේ මානම් ගැන පැහැදිලිවම දොස්තර කෙලේ ඩාගේ අතර වේදනාවක් සම්පි කිසි වෙනසක් නෑ. අඩුවන් හරුවත් යනවා වේදා දේවතාවත් අතර වෙනකුත් නෑ. එක්කම වේදනාවක් ගන්න. සංඥා ගත්තා එක්කෙනෙක්වත් කුංචි නිර්මාණ සිද්ධ වෙන්නේ. ඔක්කොම නිර්මාණ රතිරමයි. නැත්තම් පරිණිමිත වගාවක් තියෙනවා. ඉතරම්ම සංඥාවල් වලින් හැඩවල කරන්ද අපිට කාටවත් කියන්න බෑ ඔය කුටි වැඩගෙන කැපකාරයට වැඩිය මේ කමඩහන් දෙන හාමුදුරන්ට කියනවා කියලා වෙනසක්. ඔක්කොමල කරන්නේ එකම දෙයමයි. අර ලැබෙන සෑම සංඥාවක්ම Taman සුදුසු කාලෙට සංඥා සංයත්තාය අபிසංකරේ. ඉතින් මේ සංඥා අධිකරණය කරන්න වඳිනවා අර සංඥා අධිකරණය කරනට අපි වෙන විදිහට බලනවා. සම්මතනාදිගේ හැට බලනකොට පේන්න තියෙන සංස්කාරකන්දක් විතරයි. ඉතාම භයානකම තමයි සංස්කාර ස්කන්ධය සංස්කාර ස්කන්ධයට පත් කරන්නේ සංස්කාර ස්කන්ධය. මේ සංස්කරණය කිරීම කියන මූල ධර්මය සංස්කරණය කරන සංස්කරණය කියනවා. මේක හරියට කියනවනේ දෙවියනාගේ නැගිය කවුද කියලා අහන පස්සේ බං කරගෙන පුළුවන් උත්තරේ දාන්න. දැන් මූල කාර්කය අහනවනේ දෙවියනාගේ මූල කාර්කය නම් දෙවියනාගේ දෙවිපෙච්ච කාර්කය අහනවා. ආමනි බෞද්ධ කතෝලිකයන්. ඒකකොට කතෝලිකයෝ නිරුද්ධ මේ නිරුත්තර වෙනවා. ජීවනාවේ මූල කාරකය කියලා. අපිට කියන්නේ අපේ නිර්මාණ ශිල්පය. සංස්කාර වලින් එනවනම් කොහොමද සංස්කාර කවුද මේවි? සංස්කාර සංස්කාර දෙන්න සංස්කාර විසින්ම නෝන. ඒක මහා අන්ධ මූල ධර්මයක්. අදිස්ථාන ශක්තිය චේතනා කියවම අන්ධ මූල ධර්මයක්. ඒ කුච්චර සම්භ්‍යත්තගත ලෝකෙ තිබුණත් පෞද්ගලිකත්වයට ගියාම අපේ අදිස්ථානයට අපේ සංස්කාරවලට අපේ චේතනාවට හොඳ වැඩක් නැහැ. තමන්ට ඕන දේ කරලා ඒක හේතුගත දක්වන්න තමයි ඥානෙ පාවිච්චි කරන්නේ එයින් එපිටෙහිනේදී අපිට හොඳ නරකක් නැහැ. සාමාන්‍ය ගියට යුද්ධෙදී සාධාරණයක් නැහැ. කොයි දෙයක් කරා. සිංහිකත්ෙදී කොයි දෙයක් කරා. ඒක අපි හොඳටම දන්න නිදර්ශන සාහිත්‍ය වශයෙන් අපිට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් අපිට මේක ඥානෙ ග්‍රහණය කර ගන්න පුළුවන්. අන්න එවැනි සංස්කාරස්කන්ධයක් එනකන් සංසාරයේ නැවීම සඳහා සංසාරේ පැවැත්ම සඳහා සංසාරේ ගෝවීම සඳහාම ඇත්ත කැප වෙච්ච මේ සංස්කාර ස්කන්ධේ මගේ සංස්කාර කියලා අපි රැකේ තාකල් කවදා පිළිගන්නත් කවදා හෝ ඉවෙන් සංස්කාර ධර්මය සංස්කාර බව දැක්කම නිවනම තමයි ඉතිහාය වෙන ඥානයක් කියලා දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ සංස්කාර සංස්කාර කරනකොටම උන් උඹමව ලපින්න ඇති මේ ආස්වාද ප්‍රසවාස දෙක හොඳට තිබුණ දෙක දැන් නැහැ කියන හැටි. ඉතල සද්ද කොච්චර දෝ බාහිර තිබුණ ඇහුනේ නැහැ. දැන් අරමුණ කීදී සද්ද ඇහෙනවා. ඉතල ඕන්න මේක අපිට බාධාවක් කියලා අපේ සංස්කාර අපිට කියලා දෙන්න පුළුවන්. තව වෙලාවකට කියන්න පුළුවන් නෑ මට දෙක තුන දෙකදී භාවනා කරන්න පුළුවන් නිසා මේක දක්ෂකමක් කියලා සංස්කාර වලට අපිට දෙන්න දෙන්න. මේ සේම සංස්කාර බව ගන්න. සතහන් ආකාර ප්‍රිය අප්‍රිය අමනාප ඉතින් යාර කවදාකවත් ඊට ප්‍රපංචයක්. කතා බාහුල්‍යයක්. ඉන්නත් ගොළු වෙනවා. ඇත්තටම හරියට භාවනා කරන කෙනෙක් කට්ටිය රමඩාන් සුද්ධ කරන්න එන්නේ නැහැ. මොකද කියන්න දෙයක් නැහැ කියන්නේ. ගෝකලා ඉන්න පුළුවන් අරමුණේ බලන්න චේතනා පහළ වෙන්නේ නැහැ බාහිර අරමුණු පහළ වෙන්නේ නැහැ අරමුණත් එහෙම ඉතින් ඒ බුද්ධල හිතන දේ විශාල පාඩුවක් අසංසාරගත ක්‍රමයක ඉච්ඡර වටින දැනක් ඇත්තේ නැහැ භාවනා ජීවිතේ පිරුවෙන සියලුම නීවර ධර්ම දුර වෙලා කාය දුක්ඛන්ත වාති දුක්ඛ දුර වෙලා අදුගාන චේතනා කියන මේ මූලික මෞංකාරයක් පටය පරාදේ නැත්නම් පරාද වෙමින් පවතිනවා ඉතින් මේකෙදී අපිට ධය සංඛාර ධය සංකේත ගන්න පුළුවන් නම් ඒක උද්‍යෝගගත කරගන්න පුළුවන් කුළු ගන්න ගන්න පුළුවන් නම් අන්න සත්පුරුෂ ධර්මය අන්න සත්පුරුෂය ඉදාර රමඩාන් සිද්ධ කරන්න ඕන දවසට දෙතරයක් සූත්‍රයේ අසරණ කරලා ඒකට උදව් නොකර අනිවාර්යට මේ වෙලාවේ මොන මොනවා හරි සංස්කාර ධර්ම ටිකක් මත වෙනවා සංඥා ටිකක් මත වෙනවා කියලා කල්පනා කරන කෙනා සංසාරෙන් මිනිපතයි. ඉන්නේ එනම් මේ සංස්කාර ධර්ම පිළිබඳව සංස්කාර වෙනකොටම සංස්කාර බව දැනගන්න ඕනේ ඒක නෙවෙයි. සංස්කාර බව දැන ඒක කිලිපොන්න හදනවනේ අනේ ඒ පුදුලට ආය වෙනම මාරේ වෙනම ඝාතකෙක් වෙනම චෝදකෙක් අවශ්‍ය නැහැ. ඒ බුද්ධිලා තුන අනිවාර්යයෙන්ම පිළිකා බීජේ පාගන. ඝාතික තමයි තුලමයි. නමුත් ඒ ප්‍රකාශ භාවයටපත් වෙන කාය වචී කාය සංකාර වචී සංකාර මනෝ සංකාරකේ පැතිකේ හිතනවා. එයා කතා කරනවා. එයා වැඩ කරනකොට අන්න පේනවා. දැන් ඉතින් කොකා මේ මනස සහරකා යන්නේ තේල් ගහ ගන්නද පොල් ගහ යන්නද කියලා එතකොටයි පේන්නේ. උදාහන යෝගාවචරය නැත්නම් මේ සංස්කාර ක්‍රියාවනගෙන් ඉස්තරලම අල්ල ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. විශේෂයෙන්ම සංඛාර මේ සංඛාර උපේක්ෂායි. ඊට පස්සේ සංඛාර නිරෝධය තමයි උපේක්ෂාන් තුනී කරලා තුනී කරලා තුනී කරලා ඒක සම්පූර්ණ මරණ. ඊවිතරක් නේ ආදාහන. ආදාහන කියන්නේ බලන ඥාන. උච්චලාම ඉවර කරන්නේ. ආ නිදාර්ථය ඉවර කරගන්නවා මුච්චර දුරට. මේ චේතන එවලද මේ අදිෂ්ඨාන මේ ප්‍රයෝග මේ සංවිධානය සියල්ලම දුරු වෙන තැනට කියන්න පුළුවන් නම් තව චුට්ටයි තියෙන ඉවසක්. නිස්සද්ද ඉවසන්නවා. සාදර ඉවසන්නවා. උද්‍යෝගින් ඉවසන්නවා. කුළු වෙන්නේ තෙහිදකින් ඉවසන්නවා නනේ සරුවත් යනවාද දැන් අවුරුදු 2548කට ඉස්සර අවසාන වශයෙන් දේශනා කරපු අප්‍රමාදේන භික්කවේ සම්පාදේති කියන එක අපි කොච්චර දුර ගිහිලා සංකාර ධර්ම කොච්චරක් අපි දැනට පට කරලා තියෙනවා පරාද කරලා තියෙනවා බේරපරණය කරලා තියෙනවා ඉතුරු ටිකක් කරන්න ඕනේ කියලා කියන ගන්න නම් මේ සංස්කාර ස්කන්ධයාගේ තියෙන මේ නවුන් කාරණා බුදුජානකත් පෙන්වන්නේ කබලී කූපමයි කෙහෙල් කඩක් වා මොනක්වත්ම ගන්න දෙයක් නැහැ අරණති පද්ධතියේ විශාල කඩක් නවල පෙන්වනවා නෑ කියන්න බෑ බෑ කියන්නේ පත්තු ගාන වලව ගන්න දෙයක් නෑ මී හරකෙක් කර වෙන කවුරක්වත් කන්නේ නෑ අන්න එවැනි සංස්කාරස්කන්ධයකටද අපි කිරිකවන්නේ. එහෙම නැත්නම් මේ සංස්කාරස්කන්ධයේ ඒ ඒ චිත්තක්ෂණේ තමන්ගේ ක්‍රියාකාරකම් දක්වන අපි ඒක දිහා පරතෝ බැල්මෙන් නිදහස් බැල්මෙන් බලානි දිල්ලෙන් මේක ඉක්මවන්න තහදා. ඊමනම් මේ පුද්ගලයාට සංසාරේ කවදාකවත් මනුස්ස හිත හිතපු නැති ඉඳාගහපු නැති අතුලාන්තයක් දැක ගන්නවා. බුදු වෙනවා. මොකද මේ පබස්තර මිදම්බික වෙච්චිත්තන් කියලා කියනවනක වෙන හිතක් පහළ වෙනවවත් කලින් හිතේ තිබුණ තිබුණාවත් මොනවා කවුද සම්පූර්ණ සාන්දෘෂ්ටිකයි සම්පූර්ණ අකාලිකයි යම් මොහොතක දක්කනම් එතනම ප්‍රතිපල. ඒක සිටියෙන් දකින්න වෙලාව තමයි අර සාදාංගනී බුද්ධ කියලා කියන්නේ මේ වෙලාවට තියෙන අරමුණේ රස නැති වෙනවා අරමුණේ නිමිති ස්වરૂප නැති වෙනවා ව්‍යංජන ගති නැති වෙනවා කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. හැබැයි යෝගාචරයට ඒ වෙලාවේදී ගුරුවරයා උපදෙස් දෙන සත්‍ය සමාධිය තියනවාද බලන්න අරමුණ තිබුණ බව සංඥාව තියෙන බඳ එහෙනම් බය නැතුව යන්න. කල්පනා කරන්න යන්න. සැක කරන්න යන්න. ඒ කල්පනා සැක කිරීම කියන තේරම නීවර ධර්ම අනවශ්‍යයෙන් අහකද අහකෙන් ඇඟට දාගන්න දේවල්. මේවා සංස්කාරනි සංස්කාරන්ගේ දෙවි යනට පාවුගතියක් දැනේ. නීරස ගතියක් දැනේ. බය ගතියක් දැනේ. අසරණ විචි ගතියක් දැනේ. නමුත් ඒක ඔක්කොම ඥාණයට යට කළොත් ඒවට කියන අපි විපස්සනා ඥානය. ඒක තාමත් මෝහයට යට කළොත්, ද්වේෂයට යට කළොත් ඉතින් ගුරුවරයා අතාරිනවා, ස්ථාන අතාරිනවා, භාවනා ක්‍රම අතාරිනවා. ඉතින් කක කක කක කක යන සංස්කාරවලට අහුවේ. ඉතින් තමයි සංස්කාර ඛණ්ඩය දෙවියන් වගේ හර ඛණ්ඩයක්. හැබැයි අර දෙවියන් වහන්සේගේ යාඥා කළමක් ඉල්ල ගන්න බෑ මේක විනාශ කරනවා. මහා මොහොතක් විනාශකෝ චෝරෝ වියමයි. නමුත් මේක අහු වෙනකම්ම අපි මෙයාට තමයි පෝෂණය කරන්නේ. මෙයාව තමයි පොහොර දාන්නේ. මගේ රුචිකත්වය, මගේ මනාව, මගේ චේතනාව, මගේ අධිෂ්ඨානය කියලා අතුම්ම විදියට අපි අනේ Taman ළඟ ඉන්න කෙනාගෙන් මෙහා පැත්තට අරගෙන පෞද්ගලිකකරණය කරගෙන මේක ආරක්ෂා කරන්නයි, මේක බෝ කරන්නයි නොකප් කැප්ත නොකරන දෙයක්. මේක පු탁 පු탁 කියලා කියන්නේ පු탁 යන බව. ඒ තමයි සංස්කාර කන්දේ පිළිබඳව වටහා ගත්තොත් ඒක තමයි සබ්බ සංස්කාරයන් පිළිබඳ අනිත්‍ය භාවය දුක්ඛ භාවය පටහා ගැනීම බුද්ධජානනාදී කියන කරන්න තියෙන අපිට මිනිස්සෙක් වශයෙන් විශේෂයෙන්ම සංඥාදෘෂ්ටි කෙනෙක් වශයෙන් අනිවාර්ය කළ හැක්ක කළ යුක්ත. එහෙම නැත්නම් අපි නිකම්ම සංස්කාරස්කන්ධේ දාතෙක් බවට සංස්කාරස්කන්ධේ වහලෙක් බවට පත් වෙනවා මේක අවබෝධ කරගෙනාට හොඳට තේරෙනවා කොච්චරක් නම් මේ බුද්ධලයාර නීලපතක දර්ශනේ ආම්දුරු වාගේ ශ්ලෝක පද කිය කියා මොනවද මේ ඔප්පු කරන්නේ? තමන් විසින්ම ගත්ත වැරදි සංඥාව තමන් විසින්ම දැන හෝන දැන වෙච්ච සංස්කාරයක් තමයි ඔප්පු කරන්න හදන්නේ. ඉතින් අර දිව්‍ය ඥානද අනිකට ඇත්තන ඔව් ඔව් ඇත්ත තමයි කියලා කියනවා. නමුත් අවබෝධකද කෙනා නම් දෙකොනේ හිනාය. ඒක අර සංවචනද නිතරම ලෝකෙදී ආ භාවිතින් ආලා බලන්නේ. උන්වහන්සේ ළඟට ඇවිල්ලා සමහර මේ වගේ සංස්කාර ඔප්පු කරන්න හදනවා. හැබැයි හොඳට තේරෙනවා. මොකද අවසාන භවයේ ඒ නිර්වාණ අවබෝධය දක්වාම තමයි ළඟට අරගෙන ආව පොදිය නෙමෙයි. ඒකට නිඳා කරලා බෑ. අපි කවදා හෝ ඒකම චක්‍රීකරණය කරලා ඒක මතම සංස්කාර ඇති වෙනකොටම ඒ දැකීමෙන් මිද චිත්තක්ෂණයක් පමා වුණොත් කල්ප ගණන් දුකයි. විශ්ව තරම් ලෝකම ඇවිල්ලා. ඒක වහාම අප්‍රමාද භාවයේ සංස්කාර පිළිබඳව යනකොට ඉස්සාවල. ඉතින් මේක මම මුලින්ම මතක් කළා වගේ මේක මේ පැත්තට ගොඩාක් ඉක්ක කියන්න පුළුවන් නමුත් ඒක පරිසරය නැත්නම් නිදානේ පසුබිම සාහිත්‍යව තේරුම් ගන්න පුළුවන් තත්වයක ඉන්න කෙනාට නම් ඒක සාධනීය විදිහකට යනවා අනිත් එක්කනට කලින් මුලින් නමල වතුර ඇස්සුවා වගේ මොනවද මේ කියන්නේ කොහොමද මේක සම්බන්ධ කරන්නේ කියන ප්‍රශ්නමක් තියෙනවා. ඒකටයි මම අර නිදර්ශන දෙක ගත්තේ භාවනා කරන කෙනෙකුට අරමුණ පිළිබඳව අනිත්‍ය සංඥාව නිමිති දුරු වෙන ගතිය. ව්‍යංජන අනු ව්‍යංජන අහුවෙන්නේ නැති ගතියටපත් වෙනකොට ඒක කලකොලයක් කරගන්න එපා. පරිලක් වරදිලක් කරගන්න එපා. එතෙන්ට එනකම් පාර හොඳ ලස්සනට මට දැක් ගන්න ලැබේවා කියලා පහුවෙන්ද වාදී. එහෙමනම් අර නිමිති තියෙන වෙලාවේ ව්‍යංජන අනු ව්‍යංජන ගන්න පුළුවන් නම් 100%ක්ම ගන්නවා. මෙන්න මේකට අපි කියන්නේ ශ්‍රද්ධාව. ඇබැහිලි සුළු ගතිය කියන්නේ. ඒ නිසා අද දක්නට වැඩිය අපි හෙට විශාල නිමිත්තකයක් ගන්නවා. ඒ නිමිති එකතු කරලා ලකුණු ගන්නවා සල්ලි ගන්නවා නෙවෙයි. නිමිති සියල්ලම ගැනීමෙන් අපිට පුළුවන් වෙනවා මේ නිමිති මාර්ගයෙන් අපි කොච්චරක් මෙතෙක් ගවටලා තිබුණාද කියලා අරමුණු මාරු කිරීමෙන් වෙන දෝෂේ වළක්වලා එක අරමුණක සියල්ල දැකීමේ අනිමුළු ලෝකම දැකගැනීමේ ශක්තිය ලැබෙනවා. ඒක සංස්කාර ස්කන්ධය තනි කර ඉන්නවා කියන එක නෙවෙයි අපි මේ දේශනා කරනකොට සතිය තුන් පැයක් එකට අරගෙන ඉන්න අදහස් කරන්නේ. ඒක ආසන්නයේ තියෙන ධර්ම දෙක නිසා සිදු කරන මේ ගෙටි මේ ලහුංකාර වැඩි. ඉතින් ඒක දැක ගන්නට, ඒක දැන ගන්නටයි මෙතෙක් කරපු ධර්ම දේශනා උදව් වෙන්නේ. ඒකම තමයි තම තමන්ගේ අත්දැකීම් එකතු වෙන්නේ. මේ කොටසත් එකතු වෙලා ඉදිරියට මේක මේ ජාලය තමයි දැක ගන්න ලැබේවා දැකගෙන තමන් විශ්ීම සතුට ප්‍රීති කුල්මත් භාවය ඇති කරගෙන මේ යෝග ජීවිතයේ උද්‍යෝගයෙන් ගත කරලා අනුන්ට ආගසක් කරගන්නට මේ සංස්කාර පිළිබඳ ධර්ම කොට හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි අද තීන ධර්ම දේශනාවකට සමාන